ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගේ යෞවනේ නිල්වන් සේරදී රන් මලක් වේද හද සල්වනේ නිත් පහන් රල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ ස්නේහයේ නගරයයි සිත මාගේ මාවතක් ඕනුරාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි සංවේදකීමෙත් පුර මේ නොබා තැන්ගිවාත්මහි යනතුරාමිලිනවී මතු දිනේ සිල්ලිහසී සිහිලමින් දොවන සී අදීනිනම් පූජනීයයි උතුම් ආදරේ ස්නේහයේ නගරයයි සිත මාගේ මාවතක් रा